නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ පිළිබඳ විස්තරයෙන් ප්‍රතිදීව දිනේ කතා කරන සම්මා දිට්ඨිය දෙන මාර්ගාංගය ගැන ඒ සම්මා දෘෂ්ටිය ගතවස්තුක සම්මා දෘෂ්ටිය නැත්නම් සම්මාස්සගත සම්මා දෘෂ්ටිය සතිපත්ත සම්මා දිට්ඨිය කියන මේ දෙක ගැන අප සඳහන් කළා. එයින් මේ මාර්ග සත්‍යය පිළිබඳව එන්නේ ප්‍රතිපත්ති සම්බන්ධයි. චතුරාර්ය සත්‍යයන් දැනගන්නා නියම ප්‍රතිපත්ති සම්මාදි ඒ ප්‍රතිපත්ති සම්මාදිට්ඨිය සෝතාපට්ටි මග්ඥාන, සකදාගාමි මග්ඥාන, අනාගාමි මග්ඥාන අරහත් මග්ග ඥාන කියන මේ ඥාන හතරක් වශයෙන් ලැබෙනවා. මේ ඥාන උපදවා ගැනීම එකවරක සිදු කරගත හැකි දෙයක් නෙවෙයි. මේ ඥානත් හතර වාරයකදී උපදන ඥාන හතරක්. සෝවාන් සෝතාපට්ටි මග්ග චිත්තය උපදින අවස්ථාවේම ඊට අනුතුරුවම සතරාගාමී මග්ග චිත්තය උපදිනවා නෙවෙයි. ඇතම් කෙනෙකුට එකම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අසන අවස්ථාවේදීම ඉනිවෙනින් ඒ මාර්ගයේ හතරම ලැබේ. ඒ සියලු දුක් වලින් නිදහස් වෙන. ඇතැම් තවත් කෙනෙක් ඉනිවෙනින් මාර්ග තුනකට පත් වෙනවා. අනාගාමී මාර්ගයේ යක් ලබනවා. ඒ අනාගාමී මාර්ග ඵලයන්ට පැමිණ තව ඒ ජීවිතයේ තුලදී ඉතිරි මාර්ග ඵලයන් ලබන්නේ නැතුව ඒවා පසු ජීවිතයකදී ලබන සත්‍යයකට පත්වෙයි. තවත් කෙනෙක් සතරදාගාමි මාර්ගයේ දක්වා වූ ඒ මාර්ගයන් උපදෙන ලබන. තවත් කෙනෙක් සෝතාපට්ටි මාර්ගයේ ලබන. ඉතින් එකම වරකදී දැන් එකම අවස්ථාවකදී පණ අසාපුන එකම අවස්ථාවකදී ඒ අරහත් මාර්ග ඵලයන්ට කරින නිවන් දක්නා පිරිස තරම් විශාල සංඛ්‍යාවක් ඇතිවන්නේ නැහැ. ඒ කොහොමhari ඒ මේ මාර්ගපිට ලැබෙන අවස්ථාව වලතුරු මේ මාර්ග ඥානය ලැබීම සඳහා නිවන පහළවන්නේ ඊට పూర్වයේ ඒ නිවන ලැබීමට සුදු දීපවත්නා ලෞකික ඥානයන් උපදවා ගැනීම නිසා ඒ ලෞකික ඥාන ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නා නුවණ කියන ප්‍රතිපත්ත සම්මා විද්‍ය වශයෙන් වන්නා ඒ ප්‍රඥාව නුවණ ලෝකෝ ලෝකෝත්තර කරනවා ලෝකෝත්තර මේ ඒ ලැබෙන්නේ ලෞකික ඥාන දීනි කරගෙන ගිය කෙනෙකුට ඒ ලෞකික ඥානයන් දීනි කරගෙන යන්නේ ලෞකික ඥාන උපදවා ගන්නේ සමහර භාවනා වශයෙන් විශේෂයෙන්ම ඒ සඳහා භාගකට විදර්ශනා භාවනා කරලා සිංහලයේ ඥානත් උපදවාගෙන අනුසුරුව මාර්ගඥානය ඇති කරගන්න. මාර්ගඥානේ පහළ වෙනවා. මේ සිංහලයේ විදර්ශනා ඥානය කියන විට ප්‍රතිවන විදර්ශනාව ආරම්භ කරනවා. සමන් මේ මනය කියාගත් මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති පැතිය දැකීම වශයෙන් මේවා මම කියා ගන්නට පුළුවන් ස්වභාවයක් දෙයක් නෙවෙයි මේ පවත්නේ හේතුන් ප්‍රත්‍යයන් විභාග ගන්නා නාම රූප මාත්‍රයක්ය සත්‍යයේක පුද්ගලයේ කියා පරමාර්ථ වශයෙන් ගන්නට කිසිවක් මෙහි නැත්තේ කියලා ඒ නියම කලමු කොට ඇති කරගන්න. ඒ නියම දක්වන විසුද්ධින්ගේ වශයෙන් ඒ විද්‍ය විසුද්ධිය ඒ දිව්‍යසිද්ධිය නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ඇති කරගත් කලෙහි ඇති වෙන විසුද්ධිය. විසුද්ධිය. ඒ දිව්‍යසිද්ධිය කියපත් නාම රූප පරිච්ඡේද ඥානය කියපත් ඒ කියන්නේ නුවණක්. නුවණ. ඒ නුවණ වෙන ඒ නුවණේ වෙන අවස්ථාවක් වගේ නෙවෙයි. අපිට නුවණ පහළ වෙන අවස්ථාවක් වෙනවා. යම් කිසි අකුසල කර්මයක් හෝ යම් කිසි කුසල කර්මයක් හෝ සිදු සලෝ නැත්නම් සිදු කරන අවස්ථා දක්නා විට මේක අකුසල කර්මයක්ද මේනි අකුසල විපාකයක් ලැබෙනවායේ කියන එහෙම නුනනකුත් අපට ඇති ඒක සම්මස්තක ඥානයි දැන් ඉදමුනක් නෙවෙයි නාම රූප පරිච්ඡේද ඥානයි ඒක ඊට වඩා බොහෝම උසස්කම් සාමාන්‍ය පුද්ගලයන්ටයි. මේ ධම්මස්සගත සම්මා දිට්ඨිය කියන එක උපදවා ගැනීමට ඇති කර ගැනීමට අමාරුවක් නැහැ. බණ බහමහලා ඒ කර්මයේ කර්ම ඵලයේ නිබඳව යාගෙන ධර්මයක් අහලා තමන් මේ නිගමනයකට පමිනෙනවා ඔහු මෙහෙම කර්මයක් ඒ විපාකයක් දැක්කේ කියන එක. ඒ සම්මතකට ධර්මාදිත්‍ය ඒ උපදවා ගැනීමක් එයින් සිදු වෙනවා. ඒ කොයිතරම් ඇසුවා කොයිතරම් ධර්මයේ පිළිබඳව ඇසුවා ඒ ඇසීම තරණ ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් ඒ ඇසු කරුණට අනුව සමන් නිවන දිනු කරගත්තේ නැත්නම් ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ඇතිවන්නේ නැහැ. දැන් කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ලබා ගැනීම නම් භාවනාවෙන් යෙදෙන්න පොතපතේ නාම රූප පිළිබඳ විස්තරය කියන්නේ නාම රූප අපි දන්නවා අපි ධර්මයේ පිළිගන්නා විට ඒ චිත්ත චෛතසික රූප විභාම කියලා සතර පරමාර්ථයන් පිළිබඳව උගන්වනවා ඒ සතර පරමාර්ථයන් කියන්නේ නිර්වාණ පරමාර්ථය ලෝකෝත්තර නුවණින්ම සාක්ෂාත් කරගත යුතු ධර්මය. ඉන්නේ අපිට චිත්ත චෛතසික රූප කියන මේවා. ඒවා ඉන්නා ලැබෙන ලෞකික නුවණින්ද නුවණින් දැනගන්නා කරුණු. ලෞකික නුවණ චිත්ත චෛතසිකයි කියන ඒවා අපට නිරන්තරයෙන්ම උපදනා ධර්ම යාපමේ ක්‍රියාව සිදු කරන්නේ බණ කීමයි බණ ඇසීමයි කියන මේ ක්‍රියා දෙකක් සිදු කරනවා මේ ක්‍රියා දෙකක් සිදු කිරීමට මේ සිදු යන්නේ නාම රූප නැත්නම් චිත්ත চৈতසික රූප කියන මේ ධර්ම සමූහයකදී සාමූහික ක්‍රියාවක් ඒ ධර්ම සමූහයකදී කෙරෙන සාමූහික ක්‍රියාවක් වශයෙන් ගන්නට තිබෙනවා සාමූහික ක්‍රියාවෙන් කියන්නේ අපට ඇසීමේ සිට උපදී දැන් මෙතන શબ્දයක් නිකුත් වෙනවා මේ සත්‍ය ආත්මය. ඒකෝට බුදු ශබ්දය ඇතින් මාත්‍රයක් නෙවෙයි මෙතන සිදුවන්නේ. ඒ ශබ්දය වචන, වාක්‍ය, අදහ එකපාරට වෙන ශබ්දයක්. ඒකෝට ශබ්දය ඇතිම කියන එක එක පිටක්. නමුත් ඒ සිටින් මේ ශබ්දයෙන් කියන වචන ආදිය වෙන් කරගෙන ඒවායින් ගත යුතු අදහස් ගැනීම ඒ අසන සිතින් සිදුවන දෙයක් නෙවේ. අසන සිතේ ඉතිරේ සෝත විඥානය. ඒ සෝත විඥාණයෙන් කරන බවක් නෙවෙයි මේ ඉතිරේ මේ දේ කියන එක දැනගන්න බව. ඒ වෙනම සිත්වලින්. එහෙනම් ඉතින් සෝත විඥානය උපදින්නට ශබ්දය වැඩ ගන්නා සෝත ප්‍රසාදේ කියන ඒ ධර්මයේ පිළිෙන්නට ඕන. ඒක රූපයක්. ඒ රූපය නැත්නම් කොයිතරම් කතා කළත් කෙනෙක් ශබ්ද ඇහෙන්නේ නැහැ. දැන් එහෙම කතා කළත් ශබ්ද ඇහෙන්නේ නැති අය ඉතිනවා. කතා කරන්නේ හෙන ගහක්වත් හෙන්නේ නැහැ. එන එන ශබ්දයක්වත් ඇහෙන්නේ නැති අය ඉතිනවා. දැන් පිළියයි කියනකොට ඒවට ඇහෙන්නේ නැහැ. ඉතින් කොයිතරම් කතා කළත් ඇසීමේ ක්‍රියාව සිදු කරන්නට බෑ හේතුව හිත නැති නිසා නෙවෙයි. මේ ඇසීමේ ක්‍රියාව සිදු කරගෙන හිත උපදින්නට සුදුසු තැන ඒ සුදුසු ප්‍රසාදය. සෝත ප්‍රසාද. ඒ සෝත ප්‍රසාදයේ තිබෙන විපාක තමයි මේ ශබ්දක්ෂාලාවන් ඉදැවි. ඒ ඒ ශබ්දය දැනගන්නා සිත උපදීනට කාර්යය වන්නේ. එයියි මාත්‍රියේ අපගේ පිරිසට කියලා කරන මේ ක්‍රියාව. අපි මේ ක්‍රියාව පදමක් කළත් නාම රූප ධර්ම සමූහයෙන් ගෙන් කරන සාමූහික ක්‍රියාව. ඒ શબ્දය දැන ගැනීමට උපකාර වෙන සෝපත් ප්‍රසාදය නැත්නම් අහන්නට බෑ. අපි මේ සිත උපදින්නේ නැත්නම් ඒ අසම දේ පිළිබඳව දැන ගැනීම කෙරෙන සිත උපදින්නට විදිහක් නෑ. ඉතින් එහෙම බලන විට දැන් අපි ගනිමු මේ ඉගෙනක පින් නිසා සමා පිළිබඳව කලකනවා නම් කියත හැකි මම ධනහම එතන මම කීවේ සා හතද කුමකටද කියලා බලන විට සෝතප්පසාදේ නැතිව මම කියන්නට අහන්න මම ලැබෙන්නේ නැහැ සෝත ප්‍රසාදය නැත්නම් මම අහනවයි කියන්නට බෑ. ඒ සෝත ප්‍රසාදයම අහන එකක් නෙවේ. සෝත ප්‍රසාදයේ තිබුණා ඇසීමේ සිට උපදින්නේ නැතිව අහන්නේ නැහැ. ඇසීමක් නෙවෙයි. ඒ නිසා ඒ ඇසීමේ සිතක් උපදින්නට ඕනේ. ඒකේ සිත උපදින්නේ නැහැ කෝක ප්‍රසාදය නැත්නම් කෝක ප්‍රසාදය ඇතුළු කොටයි ඒ සිත උපදින්නේ. ඉතින් මම අසනවයි කියන කොට විකාම සංකේත වශයෙන් කලකා ඒ මමයි කියන එක විග්‍රහ කොට ගන්නවා නම් ගතේ තියෙන්නේ මේ ඇසීම් ක්‍රියාව සිදුවීමට උපකාර වන සෝතප්පසාදේ කියන ඒ ධර්මයක් ඒ සෝතප්පසාදය ඇතුළු කොට උපදනා සෝත විඥානයේ කියන ඒ සිතක්. ඒකෙතන සිතේ කියන විට සිත උපදින්නේ කායිකයක් එක්ක. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන කායික හතක්. ඒ සෝත විඥානයේ සමග පහළ වෙන. බැඳී උපදින. කායික හතයි, 3යි නාම ධර්ම අටක් සෝතක් ප්‍රසාදේ සීව රූපය එතකොට රූප ධර්මයේදී නාම ධර්ම අටක් ක්‍රියා මාත්‍රයක් තමයි මේ සිදුවන්නේ ඇති ඉතින් ඒ කියන්නේ මේ ශබ්දයේ ඇතිවීම ගැන පමණක් අනිත් ඒවා ගැන නෙවෙයි ඊට පස්සේ ඇතුළේ මොනවද අපන් නිකම් දෙන්නේ අපමණයක් තිබෙනවා යම් කිසි අදහසක් සමන් ඇති කර ගන්න යම් තේරුමක් ගන්න. ඒවා තවත් සිත්වලින් සිදුවන වැඩ. සිත් වීති වශයෙන් කලකනවා නම් සෝත විඥාන වීතියට අනුකූලව උපදනා වූ මනෝද්වාරක චිත්ත වීති වෙනවා. ඒ චිත්ත වීති වලින් සිදු කරන දෙයක් තමයි මේ කියන ලද දේ දැනගැනීමයි කියන්නේ. එනිසා එතන මේ ක්‍රියාව එහෙම පිටින්ම ගත්තා. එහෙම පිටින්ම ගන්නවයි කියනකොට ඒ ඒ ක්‍රියාවක් දිගටම පවතිනවා නෙවෙයි. ඒ ක්‍රියාව හතන් අපි කියුවේ ඊයේ බණ ඇසීම කියලා. ඒ බණ ඇසීමෙන් කියන එක එක ක්‍රියාවක් වේ ගත්තොත් ඒ ක්‍රියාවක් වේ ගත්තොත් සෑත් පමණ කාලයක් මේ ක්‍රියාව අප සිදු කරනවායි කියලා කෙනෙකුට හිතට හැකියි. සෑත් පමණ කාලයක් මේ ක්‍රියාව. නමුත් ඒ සෑත් පමණ කාලයක් පවත්නා එක ක්‍රියාවක්ම නෙවෙයි. එතන එකකට අනුතුරු එකක් වශයෙන් උපදනා ක්‍රියාවල් රාශියක් තියෙනවා. ගණන් මෙච්චරයි කියලා දක්වන්නේ මෙතුමනයි කියලා පෙන්වන්නට බැරි තරම් රාශියක්. අන්න ඒ නාම ධර්ම ඒට සම්බන්ධ රූප ධර්ම. ඒ නාම ධර්මයේ කියන විට අපි නාම ධර්ම වලින් වෙන් කරලා කතා කළේ සෝත විඥානයේ කියන ඒ නාම ධර්ම සමූහයක්. ඊළඟට සෝත ප්‍රසාදයයි කියන රූපය. ඒ සමනක් නෙවෙයි මේ ක්‍රියාවට සම්බන්ධ. තව වෙන සිත් උපදිනවයි කියලා කියවන. ඒ සිත් උපදින්නේ ඒ සිත් උපදින්නේ සෝත ප්‍රසාදය කියනකොට නෙවෙයි. ඒවා උපදින්නේ හදවතක් කියනකොට. ඒකට හදවතක් කියන රූපය. ඒ රූපය ඇතුළු කොටයි ඒ ජවන් සිතාදී ඒ සිත් උපදින්නේ. පංචද්වාරාගතමය සම්පටිච්ඡනය, සම්පීරණය, වොක්කොතනය, ජවනය, සදාරම්මණය ඒ සිත් උපදින්නේ අබේ වස්තු ඇති. අබේ වස්තු කියන්නේ රූපය. එතකොට මේ රූප වස්තු කොට උපදිනවා සිත් හා চৈতසික. ඒ නාම. නාම මෙන්න මේ භාවන තමයි ඒවා පිළිබඳ අපේක්ෂාව නැති ඒවා වෙන් කර ගැනීමක් කළ මොහින බැවිනු කලත් ලෞකික ව්‍යවහාර සම්මුති ව්‍යවහාර වශයෙන් වල අප කියන්නේ මම මේ විදිහේ දෙයක් කරනවා ඇත්තම නම් වන්නේ කුමක්ද නාම රූප නාම රූප කියන මේ ධර්මයන්ගේ ඇතිවීමක් ප්‍රවත්මක් නැතිවීමක් කියන මෙයයි මේ කාලයේදී සිදුවන්නේ ඇති වෙනවා ඇති වෙන ධර්මයෝ ඒවාට අයත් කාලයක් ගත නැති වෙනවා ඒ විදිහට પરම්පරා වශයෙන් සම්පති වශයෙන් මේ ධර්ම කරගෙන යනවා. ඉතින් මේ ඒකෙන් තේරුම් ගන්නට ඕන කුමක්ද? දැන් අපි එකිනෙක කෙනා පෞද්ගලික යන්නවා. අපි එකිනෙක කෙනා ගැන කියන්නේ මම මම මම මම කියලා කියන්නේ. ඒ මම කියන මේ ධර්ම තුන්දේ මම කීවේ කුමකටද කියලා බලන්න. ඒක අවස්ථාවලදී එක එක අවස්ථාවලදී අපි මනෙන් කියනවා එක එක ධර්මයක් සලකා ඒක ධර්මයි. මම ඇසුවයි කියන විට එතන ඇසුවයි කියන එකෙන් දෙන්නේ රූප විඥාන. බලන්න ඡන්ද පංචකය වෙන පිළිබඳව කලකම් විට කෙනෙක් කියන්නට පුළුවන් තමන්ගේ රූපාකාරය තමන්ගේ ශරීරයේ ජීවිතය ආදී ගැන කලකලා මම උසයි කියලා කියනවා. ඒ තවත් කෙනෙක් ඊට වඩා මේ කොට ශරීරයක් තිබෙනවා නම් යන්නට පුළුවන් මම කොටයි. එතකොට මම උසයි කියේ මම කොටයි කියේ මේ රූපේ අපේක්ෂා කොට මම මේ රූපේ අතුරු කොට බලක් නා සිත් අපේක්ෂා කොට කියපු එකක් නෙවෙයි මම උසයි ඒක නැත්නම් මම කොටයි. එතන මම කියේ කුමකටද අන්තිමකටද නෙවෙයි මේ පරිත්‍යා කලකම් ලබන රූපය විරුද්ධ සම්බ්‍රය ඒකයි විභවයේ කියලා කියන්නේ සමහර වෙලාවල කෙනෙක් කියනවා මට වේදනාවක් හරි දුකක් ඇති කනගාටුවක් ඒකේ එතන කනගාටුවක් දුකක් කියලා කියන්නේ වේදනාව වේදනාව මම කියලා ගත්තා ඒක වේදනාවමයි. සමහර විට කියන්නට පුළුවන් බොහෝම කල් ගිහිල්ලා යෝග දැක්කේ ඒත් මට අඳුරන්නට වැඩි වේලාවක් ගියේ නැති නිසා. එතන අඳුරන්නට වේලාවක් නැති ප්‍රතියයි කියන්නේ තමයි. කවුද මේ ඇඳුනේ? ඇඳුනේ සංඥාව. ඒ සංඥාව මම ඉස්සෙල්ලා ගත්තා. සමහර විට එක්කෙනෙක් තමන්ගේ ක්‍රියා පිළිබඳව කියන්නට පුළුවන්. මම කිව්වා, මම කියුවා, මම දැනුණා, මම කතා කළා, මම දැන්නා, එයාගේ ක්‍රියා ගැන කියනවා. ඒවාට ප්‍රධාන වශයෙන් සංස්කාරයේ කියන චේතනාව ප්‍රධාන කුසල ධර්ම. ඉතින් ඒකට තවත් සම්බන්ධයි වෙනවා රූපේ. මොකද මම වැන්දයි කියන විට වැඳීමේ කියන එක මෙතන පුළුවන් වදින්න. නමුත් කාත් යොදාගෙන කරන ක්‍රියාවනේ අපිට වැඳිනයි කියන විට දෙන්නේ. නැත්නම් කය වචන සිත කියන තුන්දරින්ම ඒ නමස්කාරය කළ හැකි. කරනවා. ඒ වැඳීමේ කියන එක ගන්නවා විට ඒක කයත් සම්බන්ධ කරගන්න. එතකොට කයයි සිතයි කියන මේ දෙකම සම්බන්ධ. ඒ සාධනයි. අනේ විදිහට ඇතැම් විට එක එක ධර්මයක් නොමේ කියා කතා කරන කලකම අවස්ථාව. හැබැයි ඒ එහෙම කතා කළාට එහෙම මේ ජීවත් මාගේ මේ ධර්මය මොනේ කියලා ගෙන කියනවා කියලා නෙමෙයි බලන්න. ඒ සියල්ලම එකතු කොට ගන්නවා මම ඒකයි. ඒක මම කියන එකේ අවස්ථාවලදී එකම නෙවෙයි වෙන වෙනත් ධර්මයක් මනෝයි කියලා ගන්න. මනෝයි කියන්නේ සුදු දෙන්නේ වෙනම කාර්මී හේතු වන්නේ වෙන වෙනම ධර්මයක්. මෙන්න මේ ධර්ම පූජේකින් යුක්ත වූ මේ ධර්ම පංචස්කන්ධය. පංචස්කන්ධය ඒ ඇතිසයි නොතනෙන ඒකේ කෙනෙක් ඒක සුභ වශයෙන් ගන්න. සම්පපච්චේ සුභයි. ඒකනේ ඇස් දෙකක් තියෙනවා අපිට පේන්නද, කන් දෙකක් තියෙනවා ඇහෙන්නද, නැහැ තියෙනවා සම්පූර්ණ දැනගන්නට, ඉවක් තියෙනවා රස දැනගන්නට, කයක් තියෙනවා කයේ ගැටෙන ස්පර්ශයන් දැනගන්නට, සිතක් තියෙනවා නරක දේ ගැන හිතන්නේ නැතුව නම් තමත ආශාව ජනනය කරන සැපේ ගෙන දෙන ප්‍රීති වල දේවල් ගැන හිත හිතා ඉන්නකොට ඔය සුදුසුත් තිබෙනවා ඉතින් මේක මහත් ආස්වාද ජනනීය දෙයක්. ඒ නිසා මේ ඡන්ද සංකේතේ තරම් සුබ දෙයක්. ඉතිරික් වෙනාට තමා පිළිබඳ වූ මේ ඡන්ද සංකේතේ තරම් සුබ දෙයක් තවත් හොඳ දෙයක් තවත්. සුබයි කියලා. ඒ කියන්නේ ඡන්ද සංකේතේ පිළිබඳව එම් කොහොමවත් නැති නිත්‍යත්වයේ අපි ආරූඪ කරගන්න. ඒ නිත්‍යත්වය කියන එක ගන්නට වන්නේ සාකාලික භවයේ කියන එක නෙමෙයි. සදාසික මේ දක්වා කියන මේ කියන නිත්‍යත්වය. අපි ඒක මුස්කලා පිළිබඳව අපිට කියනවානේ උසම් කියනවා. අත්වල අවුරුද්දේ අත්වල මහත්මේ අත්වල දින සමහර විට අපියල් වේලාවෙහි ඉස්සන්නයි කියලා ගන්නවා. මම සාවුන. ඒ උදාහරණ දෙදාතුම ඉන්නවා බයි කියන ඒ නිත්‍යත්වය. ඒක ඒකයි ඒ නිත්‍ය බව. අනිත්‍ය වූ දේ නිත්‍ය කියලා ගැනීමක්. තවත් කාර්යයක් තමයි මේ ඡන්දපති. ඊළඟව සතේ කියන දුකයි කියන වේදනාවක් නම් තිබේ. සුඛ සෝමනස්ස කියන මේ වේදනාවක් නම් තිබේ. ඒ වේදනාවක පදනක් නෙවෙයි මේ ඡන්ද පංචකය ඇති වෙනකොට ලැබෙන ඒක පමණක් නෙවෙයි. මේක වඩා බොහෝම දුක් පිළිදෙන. සමහර විට තමන්ට කායික වශයෙන් දුක් කාලයකට නොලැබී ගියා. මානසික වශයෙන් දුක් නිරතුරු ආදී ඇති වෙනවා. ඒ වෙලාවේ පරාපරම්පර වෙනස් වෙනවා. එකම තරම් එකම තරමක සමහර විටක ලය පරිලන කරදී ශෝකයක් වෙන්නට පුළුවන් තවත් අවස්ථාවකදී ඒ තරම් මේ ජන බහල දෙන්නසක් නෙවේ ශෝකයෙන් මොහොතේට හැතිරෙන ඒක ඔක්කොම අනුපිට වෙලා ඒකම සැපයක් වේ ගන්න. විස්කන්ධ පංචකයේ ලොකු සැපක් පිළිබඳ. ඒ නිසා මේ ඡන්ද පංචකේ නැති යාම සැපයක් නැතිවීමක් හැටියටයි සැලකෙන්නේ. ඉතින් මේ කොහොමදවත් නැහැ. අනිත් එක තමයි ආත්මික බව. ඒ දුක වූ ඡන්ද පංචකයේ සැපස්සේ දකින්න බව ආ ආත්ම නවන ඡන්ද පංචකය ආත්ම ප්‍රඥා ඇති දෙයක් මේ සත්‍දා බව. ඉස්සක් වෙනද තිබෙන. මොකක්ද ආත්මය කියන එකේ ඒක ඒකේ භාව තේරෙන විදිහට කියනවා නම් ආත්මය කියන්නේ මමයි කියන්නේ. ආත්ම කියන්නේ මමයි කියා කිය හැකි බව. ඒ ආත්ම බවක් මෙහි තිබෙනවා. බුදුරජාණන් වහන්සේම වදාරනවා මේ ස්කන්ධ පංචකයේ රූප වේදනාදී මේ එක එකක් වෙන වෙනම දක්වලා අත්තා අභිස්ස ආත්මයක් ඇත්තේ නම් මගේ කියන හැකි බවක් මෙහි ඇත්තේ නම් ඒ ආදාදයේ පිණිස පවතින නෙවේ ආදාදයේ පිණිස පවතින ආදාදයේ කියන්නේ රෝගය, යසමය කියන නීරා පිළිස පවතිනක් වේ. නමුත් අපි මේ රූපය ගැනම පමණ කලකයි. සිතට ඇතිවන ආබාධ නම් අප කාහටත් මේ අවස්ථාවලදී දැනিলা ඇති. සිතට ඇතිවන ආබාධ, සිතේ ඇතිවන ආබාධ තමයි සිතේ රෝග තමයි රාග, දෝෂ, මෝහ නැත්නම් ලෝභ, දෝෂ, මෝහ ප්‍රධාන කොට ඇති අකුසල ධර්ම. ඒවා පිටත වැළඳෙන ආබාධ, ඒ රෝග. ඒවා අපකාහට බොහෝ විෂප්‍රද. මේ ශරීරයේ ඇතිවන ආබාධ සමහර විටක සමහර කෙනෙකුට ඒ තරම් දුක් ගෙන දෙන කරදර හිරිහැර ඇති, කැපිලි කිලි නැති ශරීරයක් දුක කලක් නැතිවෙන්න සමහරවිට උපන්දාසික නිවනටමත් පවතින්නට පුළුවන්. නමුත් ඒ ශරීරය යන බල ශරීරයක් වශයෙන් ඒ ශරීරයේ ආගාධ රෝග ඇතිවන බව කාටද පුළුවන් බලක්වත් වාදු දෙතෙක්ගේ සහත් මේ ශරීරය කවදාම කිසිදු රෝගාබාධයකට පත් නොවන ශරීරයක් කියලා එහෙම පහතිකයක්. සාහෘදිය. වෛද්‍යවරයෙකුට සමාජයේ ශරීරය ගැනම වුවත් ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නට පුළුවන්. කරන්නට බෑ. ඒ බැරි නිසා මේ අපි මගේ කියලා ගත්තා එහෙම මම කියන කෙනෙකුගේ වේදනාව පරිදි සැලැස්සේ පරිදි බර අතිවන පවතින ධර්මයන් නොවේදයි. මොකද මේ ඇතිවන්නේ ඒ ඇතිවීමට උවමනා කරන හේතුන්ගෙන් ප්‍රත්‍යක්. මොනවාද ඒ මොනවාද ඒ රූපය ඇතිවීමට රූපය ඇති කරන හේතු හතරක් අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා සංස්කාර කියන නාමයෙන් කර්ම චුප්ප දුතු ආහාර කර්මයේ ඇති වෙන කොටසක් වෙනවා මේ ශරීරයේ දෙප්‍රපාද රූපේ කියන ඒවා කර්මයේ චක්කු සෝත කාය දිවහා කාය රදේම භාව රූප විභාව රූපේ විෂභාව රූපේ මේ දෙක ජීවිතේන්ද්‍රිය රූපේ හදේ වස්තු රූපේ කියන දේවා කර්මයෙන් හද ගන්නවා කර්මයෙන් බයි වෙලා අන්තිවා කර්මයෙන් තමයි මේවා කර්මයෙන් උපදවන්නේ මේ ජීවිතේන්ද්‍රිය ප්‍රධාන ධර්මය ජීවිතේන්ද්‍රිය කියන්නේ ජීවත් කරවන ස්වභාවය ඒ ධර්මය. ජීවිතේන්ද්‍රිය රූපය. ඒක කර්මයෙන් ඇතිවන එක. ඒ නිසා මේ සක්මසෝත ධානි දිවහා කාය ඉතිභාව මුඛාව ජීවිත හදේ කියන මේ නවයම කර්මය නිසා හටගත් කර්මයෙන් නිසා තමයි නැවත නැවත අපේල හදගන්නේ. කර්මයෙන් ඒක උපදවන්නේ. නමුත් කර්මයක පමණ අනිත් ධර්ම එකක්වත් නැතිව අනිත් ධර්මයන්ගේ උපකාරයක් නැතිව කර්මයට පමණයි මේ ධර්ම පවත්වාගෙන යන්නට බෑ. ඒ නිසා තමයි කර්මය නිසා ලැබුණු මේ ජීවිතය පවත්වාගෙන යන්නට නම් කර්මයටම ඉඩ දීලා සිටියොත් පුළුවන් ගන්නේ නැහැ. ඒ නිසා ඒ සුදුසු අවස්ථාවලදී ආහාර පානයේ මෙය යාපනය කරන්නට ඕන. ඒ පෝෂණය කරන්නට ඕන ආහාර පාන. ඒ අවස්ථාවලදී පරිදි නැහැීම් ආදිය කරන්නට ඕන. තීරු ගැලවීම කරන්නට ඕන. ඒලාදී ඒ උපකාර කිරීමක් නැතිව සුදු කල්යයට පවණක්. මේවා අවස්ථාවගෙන යන්නට එනිසා කර්මයේ එකම හේතුව නෙමෙයි. රූප වලින් එක කොටසක් කර්මයෙන් නිසා හටගන්නවා. තව කොටසක් තිබෙනවා සිතෙන් නිසා හටගන්නවා. දැන් මා මේ කරන කතාව අසාගෙන සිටින මේ පිටුපිට Thank you.

මේක මොකදේ එයා කියන්නේ පහේ උතුරන අරයලෝ අරයලා අරයලා ඒවාගේ ගැටෙනවා ඒ විදිහට ගැටෙනවා දිරවහ දෙනවා කරනවා තමයි කියන්නේ ඒකත් දෙවොලේ දෙවොලක් දෙලක් ඉන්න ගැටෙන ඒකෝ කොහොමද ඒ ඒ මොකක්ද කියලා ඒක ඒක තමයි කියන්නේ ඒක නැත්නම් දුක්ඛේ මොකද වෙන්නේ? ඒ ඉතින් දුක එක ඇතුලේ කියලා. ඒක තමයි. ඒක තමයි ඒක කියන්නේ. කායිකවත් ලැබෙන කියන ඒකාන්ත දුක වෙන දෙයක් නෙවෙයි. දුකද මේ අවස්ථාවේදී ඇතුළේ කායිකවත් දුක වෙනවා. සත්‍යයෙන් යන්නේ දුක වෙනවා. ඒ රත්නේ විශ්වාසයේ උපරිමතා තමයි ඒ අරහතර එකාගමන සතර වාක්‍යයන් වගේ මේ සත්‍ය විතරක් විදිහට ඒ සත්‍ය කියන්නේ මේ විදිහට සකස් කරන්නේ සත්‍ය විඥානයේ ස්වරූපයේ විදිහට කාය විඥානයේ තමයි ඒ සත්‍ය උපකේන්ද්‍රක විමුක්තිය කරන්නේ දුක ඒ ආදී අගලයන් ඒ ඒයි යාත්‍රා යටි ඇරෙන්නේ ඇරෙන්නේ ආදී තනාව අන්නේ සංගයන් පිළිබඳව දැක්කා. මේකයි සංසාරාකාරයේ කායාන්ත කියන්නේ අධ්‍යාත්ම සංසාරාකාරය කායාන්ත. ඒ ඒවා අතුරන්නේ නිකන් මේ සමුදේ ධර්මාන් දක්වලා කායයේ ඉවරයි. සමුදේ කියන්නේ සමුදේ කියන්නේ ඒ යාලන් ඒ රූප නාම රූප කියන දේවා උපදවන දේශයත් ඒ රූප නිසා උපදිනවා ඒකෙත් බව එනිසා තමයි ඒ සමරේ ලක්ෂණ සම් වලදී අවිද්‍යා සංදෝහා රූප සංදෝහ සංඝා සංදෝහා රූප සංදෝහ අන්න සංදෝහා රූප සංදෝහ ආහාර සංදෝහා රූප සංදෝහ රූප පිළිබඳව ඒ හතරක් දැක්කලා ඊළඟට කියනවා දුක්ඛ දුක්ඛ කියන්නේ ඇති රූප උපදවන්නේ හේතුයි හතරක් වශයෙන් දැක්කෝ ඒ හේතුයි අතරින් ලම්වන හේතුයෙන් ඉතිරිම දුක්ඛ ඒක තමයි රූප සංවේදී නඩ එලෙස සත්‍යාකාරයේ ඉලක්ක ඇති වීමක් අතුරු හතරම අතුරන්නේ උදේ ඇතුළේ ඇතුළේ දෝෂය ඉඳලා යනවා ඒ තමයි කමද නිසා ඒ සංග ඊළඟට පස්සේ පූර්වයේ හා ඊට පසුව පරිදි සමානතාවක් නෑ. ඒ ඒක මොකක් කාරණා? ඒ ඒක එකම විදිහේ නැතිව ඒ කාලෙකින් නැතිව. ඒ ගන්නා වූ රූප. ඒකෙන් රූප බය ජීවිතයේදී රූපයෙන් ඉතිරියලා වූ රූප. ඒකෙන් රූප කරකෙන්නේ ඒකෙන් රූපයෙන් කරේ. බුදුරජාණන්සේදී කරපු රූප කරේ. ඒ රූපකාරී කියනවා. ඊළඟට අය පහත් කිරීමේදී අදගන්න අර ඉන්ද්‍රිය ප්‍රවාහයේ කියන දෙයක් දැන් පහත්ක පරිපූර්ණයේ දෙන්නේ පහත් කිරීමේදී කියන දෙයක් ඒවා ඉවත් ඉවත් කරලා තවත් දෙදලා තවත් කියනවා වාදී අහකට කියනවා නෝත් මොනවද ඒකේ ඉන්නේ ක්‍රියාව දැකලා කියන්නේ අපේ සමාජයේ අපේ වෙනම අප පිළිබඳ වෙනස් කිරීමක් නැත්නම් මේ අනිත් අතින් දෙයකට ගැනීමක් හැටියට කියන්නද බැරි නෑ ඒකේ ගන්න අපේ ඒකයි මම මේ එකකින් කියන මේ ක්‍රියාව දෙතරම් ක්‍රියා සමූහයකදී එකතුවක් කියන එක දෙතනකාර පිළිගන්නේ. සාධකයෙන් ඉන්නවා ඒකේ ඉස්සනාට කියන්නේ නෑ වෙන කලින් ඒක තමයි සංවේදක පතාවනාවේ පිළිබඳව මේ කිරීමක් කරන්නේ. සංවේදක සංවේදක පතාවනාවේ ඒක ඇතුළේ ඇතුළේ නේද වතුයි. ඇතුළේ ක්ලාස්වල බලස්තන නේද වතුයි විදනවා නේද? විදහරින් කියන මේ ක්ලාවේ ඉස්ස විදහරින් ගැටෙන ක්ලාස්. ඒ උඩකට ඇතුළන්නේ විමරීක. බුදු එතකොට කොයි තරම් මේ කර්මයන්ගේ අනිත්‍ය බව පිළිගන්නේ නුවණ කරන කාලයක් පරිණාමයක් නෑ. නුවණ කරන කාලයක් පවතින්නේ අතේ ගණක් ගන්න කාලයක් පවතිනවා. එකද ක්‍රියාව, එකද ක්‍රියාවක් කියන්නේ එකද මානයක්, එකද දීපය. ඒ තරම් දුරට අතේ ඉන්නත් නිමක් දුරු දුරුවක එතකොට ඇතිවන්නාවේ දුන්නාවේ මානෙන් ඒකයන් ගැනීමට පෙරළු විදර්ශනාව ගන්නවා. විදර්ශනාව ඒ රූපෝන්ගේ නාමයන්ගේ සංකේතී නිදඟයි දකින්න. අරුණියට මේ රූපයක් මේ මානයක් දෙකට ගැටෙනවා කියන එක. උගුරු වෙනවනේ එකක් වෙනවා. මේක කියන්නේ කරන්න තමයි. ඒ කරන්නේ ඒ මුකුත් වෙනවා. ඒක මොනදනාවේ ඒ විදර්ශනා ඥානයක් ඒක තමයි විදර්ශනා මුලම බලහා දුර වුණත් ගලාවේ තියෙනවා කොතරම් මොනවද කියලා ඒක දර්ශනා ගන්න විදිහක් තියෙනවා සමහර විට ඒ මේ නුවණින් දක්නවා හරියට. සාස්ත්‍රික දක්නවා වාට ලබා. මේ මොලේ පාරක්. ඒක නුවණ කියලා ඒක කොනාවේ කියන නුවණ යන දෙන දෙකක් ගන්න අනුගමනාවේ එක සමාන නුවණ කිව්වේ ඒක සමාන සබ්බාවේ ඒක සමාන මේ සමාධියේ ජීවිත ප්‍රමාණය ඉන්ද්‍රිය ජීවිත ඒක පස්වේලයි මොකද කාමත් වූ අනිදන්නා නිරේ කියලා ගන්න. ඒක බලන්නේ කියන්නේ නිකන් ඉඳලා කරලා. අර ළඟදී ඉඳලා කතා කරලා ඒ කර්මස්ථාන කාර්ය කරන කෙනෙක් ධර්මයක් අතනමක දැනගන්නට ලැබෙන්නේ. ඒ වෙලාවට මේක අත්දැක බලන්න කරන වැඩක් විදියට කරන්න එපා. සමහර විට තමයි බඩනවා තමයි ඒ වෙලාවට කියන්නේ. හරි. Even ඕනෑම කාලයක් ගත වෙනත් ගතනවා ඒ ඉස්සාව. කාලේ යන්නේ බලපෑමකදී. ඒ කාලේ දෙකක් ගත වෙනවා. අයි අයි දෙකක දින හතර පහ පහය විදිහේ සමහර විට කරන්නේ ජීවිත කාලය. ඒ විදිහට යනවා. සමහර ඒවත් කරේ කාලේ ගත කරේ මුතුන් නෝ ධර්මයක්. සාත්‍යාත්මකව බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා තමන් මේ කරන ලද උත්සාහය ව්‍යායාම විශ්ලේෂණ අනුතුරු ලක්ෂණයකින් උත්තරින් ධර්මාවබෝධයේ ප්‍රබලම සත්‍යය විදරන්නට තමන් දෙලයි අපි ආදේශ කරන අවස්ථාවේ අනිවාර්යයි. අපේ සංකාර අනිත්‍ය සංඥා සත්‍යය කියන විදිහට විශේෂ සංඥා පසු සංසාරාරිකා කියලා සංඥාවට කියවගෙන ඉන්නේ කිසිකේ පසු මොනාරිකා කියලා සංඥාවට කියවගෙන ඉන්නේ කිසිකේ කියා විකල්පකාරී විඥාන සංකාරී විකල්පකාරී විඥාන විකල්පකාරී විඥාන සංකාරී විඥාන